සම්පෝෂිතා සෝදාස් නිසා මේ දැනින්දු පරිදි ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඒ දැන් විදින වේද ගාමී පරිපදාස්කත් වෙන කර්ම සිද්ධාන්තයක් වෙනකන් අපහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ සෙන්නාතර වදාවටින මේ පාඩය සමම විකේ ධම්මාලෝකේ සංවිධියෙන් මේ තථාගතෝ ලෝකේ උපදී විරාම සම්මා සම්බුද්ධෝ අනේ තථාගතෝ පරිවිතෝ ධම්මේ ලෝකේ දිස්කේ කියලා ඒකේ අදහස් මහණෙනි මේ රූපේ ධර්ම තුනක් පවතින්නේ නැත්නම් සම්මා සම්බුද්ධිය ලෝකෙට පහළවන්නේ ඒ වගේම සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් විසින් දේශනා කරන ඒ දේශනා ඒ ධර්මයන් ඒ ධර්ම දිනේ ලෝකේ බැලෙන්නේ ලෝකේ පවතින්නේ. පතනේ කය මොකක්ද මේ ධර්ම තුන? ජාතිකය, ජරාසය, මරණාසය. මේ ලෝකේ ජාතිය තියෙන නිසා, ජරාසය නිසා, මරණය තියෙන නිසා තමයි ලෝකයේක සම්මා සම්බුදු කෙනෙක් පහළ වන්නේ. ජාති කියනකොට මේ බෞද්ධ වචන සාමාන්‍ය අදහසක් තියෙන්නේ හැඟීමක් කියන්නේ ජාති දෙක තුනකට සීමා වෙලා සතු කල්පනාවකට බහැලායි යයි අදහසක් දෙකලා. මේ ආත්මික මේ ආත්මික ලබනවා මේ පුදුමාකාර වගේ සාර්ථක එන්නේ අන්නසක් ගෝයන් විචේ සංසාර ලෝකෝභාසෝතන සංඥාති කියලා බුදුහාමුදුරු දැක්වූ පරිදි මේ සංසාරයේ මුල කොතෙක්ද කියලා විතරක් කියලා මෙන්න කරන්න බෑ. ඒ තරම් බාහිරානක් අපි මේ සංසාරයේ පිළිපදී ආවේ. එන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන්න කළ තියෙන ඔබලා එහෙම උපදින විච මහණෙනි අරකෙක් වෙලා ඉපදිලා දෙල්ල කපනකට ගිය දේශමානකට කළා නම් අසාධුවේ ජලයට වඩා ඒ දේ අනිත්‍යයි කියලා. ඌරෙක් කියලා කුකුලෙක් කියලා ඒ වගේම බැටළුවන් කියලා සතුන් ඉලක්කෙන් දෙන්න පතනකොට පමණක් කියන දේශමානය එකතු කළොත් තේම සාගරේ දරේට වඩා ඒ දේ අධිකයි ඒකෝට තමයි කල්පනා කරලා බලන්නට ඕනේ ඒක ඌරෙක් කියලා ඉතිදලා දෙන්න කපුවාම ඌගේ දේ කොච්චරද මොහොතේ ජලයේ පරිගොන් කොච්චරනම් ඌර වස්න අප ලැබලා තියෙනවද කොයිතරම්නම් දෙවිසකෙන් වලින් ඌරවන් ඌරන් වස්යෙන් මේක දිලා දෙනි සතාගෙන මැරිලා තියෙනවද කියලා මේ දෙන්න කැපිලා මැරිච්ච නැති අවස්ථාවල ඌරන් වෙලා ඉපදිච්ච වාහන ගන්නත් ඒ වගේම නැසෙන. උපලං වෙලා හරකුන් වෙලා දෙස්ලොන් වෙලා ඒ ආදී සත්‍යයන් වල බුදුහාමුදුරුවෝ කියන්නේ කියන. එකම මවක් කෙනෙක් හලක කඳුළු මහා සාගරයේ ජලයට අධිකයි කියලා ප්‍රකාශ කරනවා. ඒක අම්ම කෙනෙක් නැරෙනත් පස්සේ නැත්නම් මේ අම්ම වෙන හරින කඳුළු එකතු කළොත් සමහරට කෝපයක්වත් වෙන්නේ නැහැ. මුළු ජීවිතය කාලයක් ඇඳුවා. නමුත් මහා සාගරයේ ජලය කරදවා ඒ කඳුළු වැඩි වන්නට නම් ඔච්චර අපි අම්මා කෙනෙක් කියන්නේ ඒ වගේම කියලා කියන්නම් කියන්නේ දරුවෙක් කියන්නේ සංසාරයෙන් බාහිරවෙන එහෙම අඩපාඩුවක් ගන්න කියලා කියනවා. උන්වහන්සේ ප්‍රකාශ කරන මහා ලේඛන පාපකේ දෙන්නලා මහණෙනි උඹලා එක කල්පයක් තුළ මිනිස්සු වෙනාම ඉපදුනාට පස්සේ නැවිච්ච යටකඩු ටික එකතු කරොත් වෙනවා. ඒ යටකඩු දිරාපත් වෙන්නේ නැහැ කියලා අපි හිතුවා. ඒ ඒ යටකඩු වල ප්‍රමාණය මේ මහා විශාල මහා වේද පොළ පර්වතයට වඩා අධිකයි කියලා. ඒකෙන් තේරුම් ගන්න තෝරන අපි කොච්චර වාර ගානක් මේ සංස්කාරේ ජාතියෙන් ජාතියට යමින් භවයෙන් භවයට යමින් සංස්කාරයේ පරිසරමින්ද මේ පැමිණෙන්නේ කියන කතාව. මේක සමාජතම අවබෝධ වෙන්න කොච්චරනම් ඕර වෙලා ඉඳලා තියෙන කොච්චරනම් අරසන වෙලා ඉඳලා තියෙන බල්ල බලන් වේලා තිරසංසතන වෙලා තේත ලෝකවල තියලා මනස ලෝකවල තියලා කොයි තරම් ආත්ම ගානක් ඉස්සේ සංස්කාරයේ අති දීර්ඝ කාලයක් ඉස්සේ නැවත නැවත මෙරිමරි උපදීපදී මේ ආකාරයෙන් කනින්දා තියෙනවාද කියන අවබෝධය සමාගයේ සිටින් අවබෝධ කරගත යුතුමයි. නිකන් කිව්වට මේක තේරෙනවා කියන එක වැටහෙනවා කියන එක නෙවෙයි. සමාස අවබෝධයක් ඇති වෙන්නේ මේ ආකාරයෙන් විශාල සංසාර සාගරයේ කෙලවරක් නිමක් නැතිව දිගින් දිගට පැමිණෙන්නේ. මේ කාලය තුළදී අපි කොච්චර දුක් විඳලා තියෙනවද? ජාති දුක්, ජරා දුක්, ව්‍යාධි දුක්, මරණ දුක්, ප්‍රිය මිත්‍රයෝග දුක්, සම්පේ සංපයෝග දුක් මේ වගේ ජීවිතාකාර දුක්ඛයට සංකටල කොච්චරනම් බෙදලා තියෙනවද කියලා කල්පනා කරලා බලන්න ඕන. එහෙන් බලනකොට තේරෙන්න ඕන තමයි අවබෝධයෙන් ඕන මේ සංසාරේම අදිට දුකේ ප්‍රමාණය මෙතකේ කියක් සීමා කරන්නට බෑ කියලා. බුදුහමෝ දක්වන මහණෙනි උඹලා මේ සංසාරයේ විඳින දුක ගැන තේරුමක් තියෙනවා නම් අවබෝධයක් උඹලට ඇති වෙනවා නම් උඹලගේ හිත දිනගත්තත් ඒ හිත දිනගෙන තියෙන හිත නිවන්නට යන්නේ නැහැ. උඹලා මේ අවබෝධ නොකර සතරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරන්නට යන්නේ කියලා. මේ දුක අන්තිමේ විඳින්නට දුක ගැන අවබෝධයක් නැති නිසා තමයි මේ ආකාරයෙන් මේ මිනිස්සු මේ ලෝක සත්‍ය කටයුතු කරන්නේ. මේ විදිහට අතීතයේ සංසාර දුක ඵලයෙන් අපි තේරුම් ගන්නට ඕන මේ දුක් නිරෝධ ගාමිනී පටිපදා වෙනවත් ආගස්ථාන මාර්ගයේ ගමන් කිරීමට ඒක අත්‍යවශ්‍ය වෙන නිසා ඒක හේතුවන්නේ. මොකද හේතුව අපිට ඒ ආකාරයෙන් දුක තේරෙනවා නම් මේකෙන් දුකෙන් ගැලවෙන්නට ඕන කියන අදහස ඇති වෙනවා. මේ විදිහට යටත් පිළිසෙන සෝවාන්වත් නොවිච්චියොත් වෙන අනාගතයේ ප්‍රවිධියකම අනමතක් ගෝයන් දෙකේ සංසාරෝපේ විදිහටම අනාගතයේ කෙලවරක් නිමාවක් නැතුව නැරි නැරි පිළිපදී යන්නට සිදු වෙනවා. මේ දුක්ඛ සත්‍ය ලෝකයට පෙන්වා දීම සඳහා තමයි බුදු කෙනෙක් ලෝකෙට පහළ වන්නේ. ජාතියට ජරාට මරණයට කියන දුක්ඛ සත්‍යයෙන් මේ කොටස. ජාතිය දුක, ජරා දුක, මරණය දුක මේ දුක්ඛ සත්‍ය ලෝකයට පෙන්වා දෙන්නට දුක ඇතිවීමේ හේතුව පෙන්වා දෙන්නට ඒ වගේම දුක්ඛ නිරෝධය සහ දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව සත්‍ය පෙන්වා දීමටයි සම්මා සම්බුදු කෙනෙක් ලෝකෙට පහළ වන්නේ. එතකොට මේ ආකාරයෙන් දුක් විඳගෙන විඳගෙන අපි ආවා. ඇයි මේ ආකාරයෙන් විඳගෙන මේ අපිට දුක් විඳින්න පැමිණේ? අපි මේ ලෝකේ සෑම දෙයක්ම අල්ලාගෙන උපාදාන කරගෙන දැඟලුවු නිසායි නැවත නැවත ඉපදෙමින් මේ සංසාරේ ගමන් කරන්නේ. එතකොට අපි වැහැට දෙන රූප අල්ලාගෙන දැඟලුවා. කන දැනෙන ශබ්ද නාසයෙන් දැනෙන ගඳ සුවඳ දිව දැනෙන රස කාය දැනෙන ස්පර්ශ මනස දැනෙන විදාර්ම මේවා ආරගෙන මේවා කෙරේ ඇදුණා මේවා කෙරේ ගැටුණා මෙසේ ඇදීන් ගැටීම් ඇති කරගත්ත නිසා තමයි අර ආකාරයෙන් සංසාර දුකට අපි දැස්සේ සංසාර දුක අපි අත්දැකේ. ඒ වගේම තමන්ගේ පංචස්කන්ධය තමන්ගේ අඟ සහසිත ඒ ඇඟ ඉපදිච්ච ඉපදිච්චන යම් නම් මඟක් ලැබුණා නම් ඒ ඇඟට මම මගේ කියලා ඇරුණා. සත්‍යලබ් සාවිනන්දනය කියලා දුක සංදේශත් ඒ කියනකොට කියන්නේ බුදුරජාණන් වහන්සේ යායන් තන්නා කොනෝ බහිකන්නන්දිකාල සංගත සත්‍ය සත්‍යාවිනන්දේ. මේ ගියට නෑනුණා. අපි ඌරෙක් කියලා හිතනවා නම් ඌරෙන්කට ඇලුණා මම මගේ කියලා ආත්මය කියලා හිතාගෙන ඒක ඒ ඇඟට ඇලුම් කර කර තමයි වාසය කරන්නේ. ඒ වගේ තමයි හරකෙක් වුණා, සුගුරෙක් වුණා, බල්ලෙක් වුණා, කොටෙක් වුණා, බැනි දෙයක් කියලා රටකින් වලට කොන්වෙන්ට් කරලා ඉදදුනත් අපි ඉන්නේ කියලා කියනවා. ඒ ඇඟවලටත් ලැබුණා. ඒ වගේම ප්‍රේත ලෝකයේ තිබෙන ඒ ඇඟවල වලටත් ලැබුණා. ඒ වගේම මේ මනුෂ්‍ය ලෝකයේ තිබෙන මනුෂ්‍ය ලෝකයේ ඇඟටත් ලැබෙනවා. මේ ආකාරයෙන් තමන්ගේ ඇඟ සහ සිද්දට ලැබෙන නිසා බාහිර ලෝකයට ඇලියලි බැඳගෙන කටයුතු කරන නිසා තමයි නැවත නැවත මේ සංසාරේ ඉපදෙකදී ගමන් කරන්නේ. එතකොට මේ ඇලීම මේ බැඳීම කියන එක මේ ආස්ථාව කියන එක මේ මේ සතුටක් ලැබීමට කරනවා කරනවා කියන මේ සෑම දෙයක්ම අර කියන ආකාරයේ දුකක් ලබා දෙන දුක්ඛ සංදේශස්සේ වශයෙන් තේරුම් ගත යුතුයි. ඒ තේරුම් ගන්නකොට තමයි තේරෙන්න ඕනේ මේ ලෝකයේ සෑම දෙයක්ම දුක්ඛ සංදේශස්සේ දෙකෙන් ඇහැට පේන සෑම රෝගයක් තුන සමහර විට අපිට දුක් ලබා දෙනවා දුක්ඛ සංදේශස්සේ බවට පත් වෙනවා. එලෙසින්ම තමයි කනට ඇහෙන ශබ්ද නාසයෙන් දැනෙන ගඳ සුවඳ දිවෙන් රස කායට දැනෙන ස්පර්ශ සාමාන්‍ය සුද්ධන වේදාරම මේ වාසලෙන් අපිට දුක් ලබා දෙන නිසා ඒක දුක් සංකේතයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි තමන්ගේ ඇඟට ඇලියදී බැඳි බැඳී හිටපු නිසා විදිහට සංසාරේ පුරා මෙරි මෙරි ආව සංසාර දුක දබා දීමට හේතු වෙනවා ඒ ඇඟට තිබෙන ඇලීම බැඳීම. ඒ වගේම තමන්ගේ වේදනාව සුඛ වේදනාව කියන බැඳීම නිසා ඇලීම නිසා ওই විදිහට සංසාරේ නැවත නැවත ඉපදුනවා. භාවිතත් හේතස් සුපස්සාදී වදාම කියලා බුදුහාමුදුරුවෝ වදාරලා තියෙනවා. මේ සුඛයට මේ පංචකාමාගතතුන් ඇසුරින් ලැබෙන සුඛයට අපි ජීවිය යුතුයි කියන එකයි අදහස. ඒක සාමාන්‍ය මිනිහෙකුට හිතා ගන්නවත් බැරි කතාවක්. මොකද හේතුව ඒ තරම මිනිස්සු අන්ධයි, ඒ තරම මෝඩයි, ඒ තරම අවිද්‍යාවෙන් පර වෙලා සිටින්නේ. මේ සුඛ වේදනාවට ඇලිච්ච නිසා මේ සුඛය ආස්වාද කරගෙන නිසා අර විදියට ජාති දුක්, ජරා දුක්, ව්‍යාධි දුක්, මරණ දුක් නොඑක ආකාරයෙන් විවිධ ප්‍රගාමී දුක් සංසාරික දුක් විඳිනා සැමියා නම් මේ තරම් විශාල දුකක් ලබා දෙන මේ හේතුව අපි සපස් ලබා දෙන හේතුවක් කියලා අපේ තියෙන ගුණකම තමයි ඒක අපේ තියෙන මුලාවට මල්ලාගෙන කටයුතු කළා. එතෙ දිගටම කටයුතු කරන අය මුලාව සිමන සාස්කල් ඒ වගේම අපේ සංඥාවල් ලැබගෙන අපේ සිත තුළ පහළ වෙන සංස්කාර ධර්ම විශේෂයෙන්ම කුසල කුසල සංස්කාර බොහෝ දෙනෙක් අකුසල සංස්කාර නම් අල්ලන්නේ කැමති නමුත් කුසල සංස්කාර අල්ලගෙන දඟලනවා මේ කුසල නිසා මේ ආකාරයෙන්ම සංස්කාරයේ දිග්ගැස්සෙන අය නැවත නැවත ඉපදෙනවා කියලා හරියට දන්නවනම් මේ කුසල කෙරේ දිගවිය යුතු බනවා විනා ඕවා උපාදාන කරන්නේ මේකෙන් අදහස් කරන්නේ කුසල කරන්න දෙපා කියලා කුසල කරේ යුතුයි මොකද ජාති සංසාරේ වසංතාක්ෂේ වසංතාක්ෂන්න ඉතිතින් ඉතනම් කුසල් කරන්නට හොඳින් සිටින්නට නම් කුසල් කරන්න තියෙනවා. නමුත් කුසල් කිරීම වෙන එකක් ඒ කුසල් වැඩි ආන්දමේ සිට සදා කරන එක මගේ කුසලේ මම කුසල් කරනවා ඒක පෙරේ ආලම්බයෙන් නැත්නම් උපාදාන කරගෙන ඒක ගැන සතුටින් කරන එකයි. ඒ වගේම මේ කුසල් කිරීමේදී මේ මොකක් ඔක්කොම මෙතන දුක්ඛ සංදේ පාස්සතිය පහළවන්නේ නමුත් ඒ දුක්ඛ සමුදය සත්‍ය නිරුද්ධ කිරීම සඳහා දුක්ඛ සත්‍ය නිරුද්ධ කිරීම සඳහා මේ කුසලත් අවශ්‍යයි කියන හැඟීමෙන් කරනවා නම් ඒ අතර දෙක ඒ කාණින් කරපු එකයි පසුව කරන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියනවානේ අවිද්‍යාව නිසා කුසල කුසල සංස්කාර රැස් වෙනවා කියන්නේ මේ විදිහට දුකක් සහ දුක්ඛ සමුදය සත්‍යයක් තියෙනවා එතකොට අපිට තේරෙන්නට ඕන මේ දුක නැති කරන්නට අපට අවශ්‍යයි කියලා. ඒ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව අවශ්‍ය වන්නේ ඔන්න ඔතෙන්දී තමයි. දුක නැති කිරීමේ මාර්ගය. මේ දුක නැති කිරීමේ මාර්ග දෙකක් නෑ. ඒසෝ මග්ගෝ නක්ඛඤ්ඤෝ ඒකමයි මාර්ගය න අඤ්ඤෝ වෙන මාර්ගයක් නෑ. ඒක අය මේ වාරිය වට්ටංගිකෝ මග්ගෝ මේ ආර්යෂ්ටාංග මාර්ගයමයි ඒකට තියෙන එකම මාර්ගය. ඒ හැර වෙන මාර්ගයක් අපට නිවන් ලබා ගැනීමට කොහෙන්වත් හොයන්නට නැහැ. ඒක නිසා මේ මාර්ගයේ හැර වෙන මාර්ගයකින් ගමන් කිරීමෙන් කවදාවත් නිවන් නොලැබෙන බව, සංසාර විමුක්තිය නොලැබෙන බව සාරයෙන්ම සතා අවබෝධ කරගත යුතු කාරණා. අතීතයේ සෑම බුදු කෙනෙක්ම බුදු වුණේ ඔය ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරලා සෑම පස්සේ බුදු කෙනෙක්ම පස්සේ බුද්ධත්වයට පත් වුණේ. එහෙමයි. ඒ වගේම තමයි සෑම රහතන් වහන්සේ කෙනෙක්ම සෑම අනාගාමී සකදාගාමී සෝවාන් ආදී සෑම මාර්ගඵලලාභීම දිවි වුණේ ඔය සතර ආගමේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කිරීමෙන්. ඒ වගේම දැන් බිහි වෙන්නේ ඒ ආකාරයෙන්ම අනාගතයේ ඔය ආකාරයෙන් ආර්යෙක් බිහි වෙනවා නම් ඒ වන්නේ ওই මාර්ගයේ ගමන් කිරීමෙන්. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියනකොට මේ මේ හිතට එකපාරටම වැටෙන සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන අංග 8 එතකොට එහිදී අපි වඩන්නට තියෙන්නේ අපිට දියුණු කරන්න තියෙන්නේ නිවන් යන්නට නම් කොටස් තුනක් පමණයි. සම්මා සතියයි, සම්මා සමාධියයි, සම්මා දිට්ඨියයි කියන අංග තුන තමයි නිවන් යන්නට දියුණු කරන්න තියෙන්නේ. ඒක දියුණු කරන විට අපගේ සිත තුළ සම්මා වායාමය කියන අංග අංගය වැඩෙනවා. එතකොට සම්මා වායාම, සම්මා සතිය, සම්මා සමාධි, සම්මා දිට්ඨිය කියන අංග හතරට උපකාර වන කරුණු හතරක් තමයි පදනම් කරගත යුතු කරුණු හතරක් තමයි අනිත් කරුණු හතර. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවාදී ඒ සම්මා සංකප්ප ආදී කර්ම තියෙනවා යහපත් සංකල්පනා සායපත් වචන සම්මා ආජීව ආදී කර්ම අර කර්ම හතර උපදවා ගැනීමට උපකාර වන ධර්ම ඒක නිසා පුළුවන් තරම් දුරට ජීවිතේ දෙකට කරගන්නට ඕන සම්මා සංකල්පනාව. යහපත් සංකල්පනාව. යහපත් සංකල්පනාව කියන්නේ නිරන්තරයෙන්ම කාම සංකල්පනා ඇති කරගැනීම යහපත් සංකල්පනාවක් නෙවෙයි. නිතර නිතර ද්වේෂ සංකල්පනා ඇති කිරීම යහපත් එකක් නෙවෙයි. ඒ වගේම හිංසා කිරීමේ කල්පනා තියෙනවා. ඒකත් යහපත් සංකල්පනා නෙවෙයි. ඒවා මිත්‍යා සංකල්පනා. සම්‍යා සංකල්පනා වෙන්නට නම් අපි තුල නෙක්ඛම් සංකල්ප, අභ්‍යාපාද සංකල්ප, විනිසා සංකල්ප වශයෙන් දක්වන පරිදි මේ සංසාර දුකින් මිදෙන්නට ඕන මේවා අතහරින්නට ඕන කියන අදහසේ කල්පනාවල් නිතර නිතර සමාගයේ සිට ඇතිවන්නට ඕනේ. ඒක මහා සංසාරයේ රැඳී සිටීම දුකක්. මේ දුක නැති කරන්නට ඕන මේ සංසාරේ භෞතික දේවල් වලට බැඳි බැඳි ඉඳලා මේ ආකාරයෙන් ඇලි ඇලි ඉඳලා තව තවත් සංසාරේ ගමන් කරන්නට හොඳ නෑ. ඒ ඇලීම නිසා සසර දුක තව තවත් වැඩි වෙනවා. මේවා අතහැරලා කවදා හරි දවසක අපිට නිවන් යන්න තුනන් මේ නෙක්ඛම්ම සංකල්ප ප්‍රයෝජන වෙනවායි කියලා හිතලා ඒ නයිස් කර්මයේ පාදක වන සිටෙවිලි. ඒ කියන්නේ ගිහිගේ ඇරලා යන්නනොත් යන්නට කියනවා නෙවෙයි. ඒ ගිහිසට අත්හරින්නට යනවා කියනවා නෙවෙයි නිරන්තරයෙන්ම ඒවැයම සිත යොදවා යොදවා ඉන්නතු පුළුවන් තරම් දුරට මේ නිෂ්කම්ම සංකල්ප නෛෂ්කම්ම සංකල්පනාවල සිත තුළ ඇති කරගන්නට ඕන. ඒ වගේම අව්‍යාපාද සංකල්පනා මේ කෙනෙකුට තරහව වෛරය, කෝපය, ඊර්ෂ්‍යාව වැනි බද්ධ වෛරය වැනි දේවල් තියෙනවා. මොනමන අපේ අසතුට ආගේ දේවල්, පිළිකුල් වැනි දේවල් ඇති වෙන මේ සෑම අවස්ථාවකදීම සිත තුළ ගැටීමක් ඇති වෙන්නේ දෝමනස්සයක් ඇතිවන්නේ. මෙන්න මේ දෝමනස්ස සහගත සිතවිලි කාටවත්ම තබාගත යුතු දේවල් නෙවෙයි. අර කලින් කියප එක නම් තබාගත්තත් මේක නම් කිසිසේත්ම තබාගත දෙයක් නෙවෙයි. කාම සංකල්පනා තබා ගැනීම සුදුසුයි කියලා හිතුවත් දිහි අයට ඒක සුදුසක් නෙවෙයි. නමුත් ඒක නැතුව බෑ කියලා සිතුවත් මේ ව්‍යාපාර සංකල්පනා කියන එක නම් කිසිසේත්ම තබාගත යුතුම නැති දෙයක්. ඒක නිසා තරහ සිතකින් යනකොටම තරහ සිතක් තරහ සිතක් කියන තරහ සිත මුදා ගන්නට ඕන. එදිනදා ජීවිතයේදී ඊට අමතරව මෛත්‍රී සහගත සිතුවිලි ඇති කර ගන්නට ඕන. මම නිදුක් වෙනවා නිරෝගී මා සුවපත් වෙනවා කියන ආසෙම මා වගේමයි මේ ලෝකේ සත්‍ය සියලුම කෙනෙක්ම නිදුක් වෙලා ඉන්න කැමති නිරෝගී වෙලා ඉන්න කැමති සුවපත් වෙලා ඉන්නට කැමති ඒක නිසා සියලුම සත්‍ය සුවපත් වෙනවා කියන අදහස අවංකවම කයෙන් සිතින් වචනයෙන් යන සුන්දරයෙන්ම සිදුවන්නට ඕනේ මේ එහෙම කියනවා නම් අපිට නෙක්ඛම් සංකල්පනා තියෙනවා. ඊළඟට අපි හිංසා පීඩා කරදර කරන්නේ අපිට හිංසා පීඩා කරදර කරනවට අපි කැමති නැතුව වගේම කාටවත් හිංසා පීඩා කරන්නේ නැහැ කියලා අමහිංසා සංකල්පනා ඇතිවන්නට ඕන. මේ කාම සංකල්පනා, ව්‍යාපාර සංකල්පනා, විහිංසා සංකල්පනා ඇති වෙනකොට ඒ වගේන් සිත මුදා ගන්නට පුරුදු වෙන්නට ඕන. අර යහපත් සංකල්පනා ඇති කර ගන්නට ඕන. සම්මා සංකල්ප සම්මා වාචා බොරු කේලම් පරස වචන සම්පප්පලාප වලින් ඈත් වීමට පුළුවන් තරම් උත්සාහ ගත යුතුයි. මොකද බොහෝ දෙනෙක් බොරු කියනවා. අද සමාජයේ බොරු නොකියන කෙනෙක් හොයාගන්නත් නෑ. සම්පප්‍රලාප නිරන්තරයෙන්ම නිතරම කියනවා අහනවා. මේ කතා කරන අපිට දක්න ලැබෙන කිසිම වැඩක් නැති දේවල් කිස් ප්‍රලාප කිස් වචන. ඒ නිසා මේ කරේ විශේෂ අවධානයක් යොමු කරන්නට ඕනේ බොරු කියන එකයි සම්පප්‍රලාප දුරන එකයි. මේකෙන් මට ඇති වැඩකුත් නෑ වෙනත් කෙනෙකුට ඇති වැඩකුත් නෑ. මගේ කාලයක් ආදමනවා ප්‍රයෝජනයක් ගන්නට පුළුවන් මගේ කාලයේ මේ කිස් වචන දොඩොදනා ඉඳලා කාලය කාදන්නායි කියලා. එතකොට මේ ඊයේ පෙරේද මට කෙනෙක් කියනවා මොකද්ද අපේ භාවනා කරන කෙනෙකුට තවත් ඒවන්නේම භාවනා කරන්න දෙපා කියලා උගන්වන ගුරුවරයෙක් ඉන්නවනේ එයා ගාවට යන කෙනා කියනවලු ඔයා මේ ලෝකේ නෙවෙයි ඉන්නේ අනේ රෑ 12ට වෙන බලන්න දෙපෑ 12 එක වෙනකන් ටීවී එකේ මේව දාගෙන මේ ඔක්කොම දේශපාලන යනවා මේවා තියෙනවා මම බුදිනකොට එක වෙනවා කියලා මෙයාන්ට කියනවා ඉතින් මේගොල්ලෝ දන්නේ මේ මේ කරන්නේ මොන සංකල්පනාවද මොන වාචාද මේ කරගන්නේ මේ කිසිම වැඩකට නැති නිර්වත්තක නිෂ්ඵල දේවල්. ඒක අපරාධයේ කාලේ පාදමනවා. නමුත් මේ විදිහට තම ලෝකේ හැම සත්‍යෙම කටයුතු ගන්න තමන්ට ප්‍රයෝජනයක් වෙනවා කියලා දන්නේ නැහැ. අනුන්ට ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ කියලා දන්නෙත් නැහැ. ඉතින් මේ දෙකටම ප්‍රයෝජනවත් නොවන කිසිම වැඩක් නැති දේවල් වල යෙදෙන කාලයේ පාදමනවට වඩා සමද්දරට මේ අනිත්‍ය ගැන හිතන්නේ මේ දුක ගැන හිතන්නේ මේ අනාත්මය ගැන හිතන්නේ ওই කාලේ අපිට යවන කාලය තුළදී විරාකාරයෙන් නැත්තම් එකම සංකල්පනාවක් ගැන හිතන්නේ නැත්තම් සියලු සත්‍ය සත්‍යත්වා කියලා හිතන්නේ මේ විදිහට සිතන්නට පොදු වෙන එක ඉතාමත් සුදුසුයි ඒක නිසා කාම සංකල්පනා ව්‍යාපාද සංකල්පනා විහිසා සංකල්පනා නිරන්තරයෙන්ම තමගේ සිත තුළ ඇති කර ගන්නකොට අර මේ සම්මා වාචාවේදී සම්පස්සනාකලින් ඈත් කරන්නට පුළුවන්කම ලැබෙනවා මොකද වැරදි වචන කිය කියා නිරර්ථක වචන කිය කියා ඉන්නේ බොරු කේලම් පරස වචන වලින් ඈත් වීම තුළින් සම්මා වාචාවය අරසා කරගත යුතුයි මේක Taman තේරුම් ගන්නට ඕන නිවන් යන්නට නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන්නට ඕන සංකෝපණිකන් දුක්ඛ නිරෝධ ගාමිනී පරිපදාරිය සත්‍යම් භාවයේ සම්බන් බුදුහාමුදුරුවෝ එහෙම කියලා තියෙනවා මේ දුක්ඛ නිරෝධ ගාමිනී පරිපදාරිය සත්‍ය භාවිතා කළ යුතුයි වැඩි යුතුයි ප්‍රගුණ කළ යුතුයි නැවත නැවත ප්‍රගුණ කළ යුතුයි එහෙම කළොත් තමයි අපිට නිවන් ලබන්නට පුළුවන්. මේ මාර්ගයේ වශයෙන් නැත්නම් බුදුහමඳු ප්‍රකාශ කරන්නේ ඒක නිසා තමයි තේරුම් ගන්නට උන අවබෝධ වෙන්න උන මේ කාර්යයේ වශයෙන් කරුණාක්‍ය මේ සම්මා වාචාව ආරක්ෂා කරන එක සම්මා සංකප්ප ආරක්ෂා කරන එක කියන්නේ. ඊළඟට සම්මා කම්මන්ත ඒක නම් මේ කයෙන් කරන වැඩදී සතුන් මැරීම සරගම් කිරීම කාමයේ වර්ධාය ශ්‍රීම වනි ඒ වැඩේ වලන නොකරන බව මම දන්නවා බොහෝ දෙනෙක් බෞද්ධයෝ. ඒක නිසා ඒක නම් ඉච්ඡර දුරට සැලකිල්ලට ගත යුතු කීයතු වර්ධාරණය කරලා තියෙන යුතු කරුණක් නෙවෙයි. සම්මා ආජීවයත් බොහෝ දුරට ආරක්ෂා වෙනවා. තමාගේ දීපයත්ම නිවැරදි ආකාරයෙන් සපයා ගන්නවා. ඒ කෙසේ වෙතත් මේ නිවැරදි දීපයත්ම කියන්නේ අත් වශයෙන්ම යම් කිසි කෙනෙක් රවටලා වංචා කරලා මුලා කරලා කොයි ආකාරයකින් හරි තමාගේ ජීවිතේ පවත්වාගෙන යන්න උත්සාහ කරනවා නම් ඒ ජීවිතය යහපත් ජීවිතයක් සම්මා ජීවිතයක් නෙවෙයි. තමාට තියෙන හැටි හැටියට දුකසේ හරි හද ජීවිතයක් ගත කරන එක හොඳයි වැරදි ආකාරයෙන් ඒ සම්මා ආජීවයේ ලබන සම්මා ආජීවයෙන් යුතුව ජීවත් වෙනවට වඩා සැප සම්පත් විඳින්න අද කාලේ නම් ඉතින් බොහෝ දුරට බොරුව තමයි පැවැටීම තමයි වංචාව තමයි සම්මා ජීවනයේ මිච්ඡා ජීවය තමයි දක්නට ලැබෙන හැමතැනම මහා විශාල දේශපන්නයන්ගේ පටන් ඔක්කොම කරන්නේ කොමිස් ගන්නවයි අල්ලස් ගන්නවයි යන්න දෙයක් න හරියට රාජකාරියක් දෙනවා නම් රාජකාරියට කරන්නේත් නෑ ඔෆිස් එකට ගියොත් අටාමාට ගියොත් එහෙම අට දාලා අස්සන් කරන මේ ඔක්කොම මිත්‍යා ආජීව හරියට අතරාමාටෙන් තියෙනවා තුනයි කාලෙ තිබුණා මාට පනිනවා තමන්ගේ ආජීවයේ පිරිසුදුව පවත්වාගෙන යනවා නම් තමාට හිතට සැනසීමක් ලැබෙනවා මේ සතුන් මැරීමෙන් වසරකම් කිරීමෙන් කාමී වද්දා වැඩීමෙන් වැළකෙන සම්මා සම්මන්තේ වගේම තමයි සම්මා ආජීවය තාමත්ම වැදගත්. ඒක නිසා මේ සම්මා ආජීවයේ යහපත් ආකාරයෙන් ජීවිතයත්ම පවත්වාගෙන යාමත් කලේට මේ කර්ම හතර අමුතෙන් වඩන්නට දෙන්නේ මේක ටික ටික ටික ටික ජීවිතයට එකතු කරගන්න තියෙන්නේ. මේවා එකතු වමුකේ මොකද බොරුවෙන් වළකිනවා කියන එක දිනු කරන්න දෙයක් නෙවෙයි. වළකින එක විතරයි තියෙන්නේ. සංපප්පයාපයෙන් වළකිනවා කියන්නේ දිනු කරන දෙන්නේ මේවා දිනු කරගත යුතු ධර්ම නෙවෙයි. මේවාගෙන් ඈත් වෙලා මේවා පාදනම් කරගෙන පස්ව තියෙන කරුණු හතර දිනු කරගත යුතුයි. ඒකයි මම කිව්වේ අපි ආගස්ථාන මාගේ ගුණධර්ම හතරයි අපිට දිනු කරන්න තියෙන්නේ කියලා. ඒ හතරෙන් තුනයි ප්‍රධාන වශයෙන් සම්මා සතිය, සම්මා සමාධිය, සම්මා දිට්ඨිය. ඒ හතර දිනු කරන විට සම්මා වායාමය කියන එක වැඩෙනවා. ඊළඟට අපි සම්මා වායාමයේ කල්පනා කරනකොට සම්මා වායාමය කියන්නේ යහපත් උත්සාහය කියන යහපත් බෑයම් කියන. මේ සංකතමොද්දකේ සම්මා වායාම මොකක්ද මේ සම්මා වායාමය කියන්නේ? ඉතකේ බෙකෝ අනුපන්නාන නකුසාන ධර්මාන අනුපාදාය සම්බන්ධයෙන් වාම් කියලානාන පිටෙත් බංගන් හරි පදාහත් කියලා දක්වනවා. මේ තමන් ළඟ අනුපූපන් අකුසල ධර්ම තියෙනවා. මේ දක්වා උපදිලා නැති අකුසල ධර්ම. ඒවා උපදවා ගන්න නැතුව ඉන්න උත්සාහ කරනවා. ඒ වගේ උපන්නානං අකුසලානං ධම්මනං පහනාය. උපන්න අකුසල ධම්ම තියනවා නම් Taman ළඟ යම් පිටම් බොරු කියනවා, වේලම් කියනවා, අග්‍රහ අකුසල ඒවත් ප්‍රහාණය කිරීම නැත්නම් කවර අකුසලයක් හරි Taman කරනවා නම් ඒවා ප්‍රහාණය කිරීමට උත්සාහයක් ගන්නවා. ඒ දෙකක් අකුසල පැත්තේ. ඒ කියන්නේ උපන්න අකුසල ප්‍රහාණය කිරීමට නූපන්න අකුසල නූපදාගෙන සිටීමට වෑයමක් කරන්නට ඕන. ඊට අමතරව කුසල පැතිරෙන දෙකක් තියෙනවා අනුපන්නාන කුසලාන ධම්මාන උපාදාය. නූපන් කුසල ධර්මයන් මේ දක්වා කරන්නේ නැති කුසල දිනු කරගන්නට උත්සාහ ගන්න එකයි. උපන්නාන කුසලාන ධම්මාන තේති අසම්මෝසාර දේ උභාව විකුලා භවනාය පරිපූර්ණ උපන්නා කුසල ධම්ම තමන් ළඟ දැන් ඇති කුසල ධම්ම තව තවත් දිනු කරගන්නට උත්සාහ කරන්නට ඕනේ. මේ අතරින් ඉතාමත් වැදගත් සංඥාව අකුසලින් වැළකීම පමණක් නෙවෙයි මේ කලයුතු නම් තමා මේ දක්වා දිනු කරගෙන නැති කුසල ධර්ම දිනු කර ගැනීමට උත්සාහ කිරීම. මේක කල්පනා කරන්න ඕනේ බලන්නට ඕනේ තමන් මොනවද මේ දක්වා උපදවාගෙන නැති කුසල ධර්ම. දැන් අපි සමත වශයෙන් භාවනාවක් වශයෙන් කතා කරනවා නම් තමාගේ සිත විසිරෙනවා නම් තමාගේ සිත එකඟ කරගන්නට බැරි නම් මේ එකඟ කරගන්නට පුළුවන් සමාහිත භාවයේ රූපං කුසල ධර්මයක්. තමාගේ සිත තුළ පළවෙනි ධ්‍යානෙ නැත්නම් දෙවෙනි ධ්‍යානෙ තුන්වෙනි ධ්‍යානෙ හතරවෙනි ධ්‍යාන ආදී ධ්‍යාන නැත්නම් මේ ඔක්කොම රූපං කුසල ධර්ම. ඒ වගේම තමාගේ සිත තුළ විදර්ශනා වශයෙන් බලනවා නම් අනිත්‍ය දන්නේ නැහැ, දුක දන්නේ නැහැ, අනාත්මය දන්නේ නැහැ මේවා දන්නේ නැත්නම් ඒවත් ඒවා ගැන දැනීමෙන් ඇතිවන කුසල නැහැ. ඒක නිසා ඒවා නූපන් කුසල ධර්ම. ඒ වගේම තමාගේ සිත තුළ විදර්ශනා ඥාන, උද්‍යප්ප ඥාන, භාංග ඥාන, බයස්පර්ධාන ආදී නෝ නිදා මුචිත කමතා පරිසංගා සංඛාප්පේකාන දෝම ගෝත්‍රම මග්ගම් පලපත් වෙන ආදී නැයි තියෙනාන් තියෙනවනේ. විදර්ශනා ඥාන මේ ඥාන උපදවාගෙන නැත්නම් මේවත් අපි නූපන් කුසල ධර්ම තමයි. ඒ වගේම අපි දුක්ඛ සත්‍ය දන්නේ නැද, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය දන්නේ නැත්නම් මේවත් නූපන් කුසල ධර්ම තමයි. ඒ වගේම අපි සක්කායදිට විචිකිච්ඡා සීලබ්බත පරමාර්ථ ධම්ම සංයෝජන ධම්ම තුන සම්පූර්ණ ඉස්සේ කරලා මහසෝ වාන් මාර්ග ඵල ලැබලා නැත්නම් ඒකත් නූපන් කුසල ධර්මයක් තමයි. ඒ වගේම තමයි අනාගාමී අරහත් ආදී මාර්ග ඵල ලැබලා නැත්නම් ඒවත් කුසල ධර්ම ආගම නූපන් කුසල ධර්ම යම් කිසි කෙනෙක් යම් කිසි මට්ටමකට තමාගේ සිත දියුණු කරලා තියෙනවනම් එයින් එහාට දියුණු කරන්නට තියෙන සෑම අධිය රකම සෑම තත්යක්ම නූපන් කුසල ධර්ම වශයෙන් තේරුම් ගන්නට ඕනේ. ඒ කියන්නේ තමා මේ දක්වා දිනු කරගෙන තියෙනවනම් යම් කිසි මට්ටමකට සිට එයින් එහාට තව දිනු කරගත යුතු දේවල් අනන්තවත් තියෙනවා ඒ සෑම එකක්ම නූපං කුසල ධර්ම මේ නූපං කුසල ධර්ම දිනු කර ගැනීමට උත්සාහයක් ගත යුතුයි විශේෂයෙන්ම මේදී මේ නෝපන් කුසල ධර්ම වශයෙන් දැක්කෙන මේ සංස්කාර ලෝකයේ නියම තත්ත්වයේ චතුරාර්ය සත්‍ය දැකීම පංචස්කන්ධයේ යථා සත්‍ය දැකීම අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ කර ගැනීම ආදී මේ දේවල් නෝපන් කුසල ධර්ම මේවා තමයි නිවන් යාමට ඉතාමත් අවශ්‍ය වන්නේ අන්න ඒවා උපදවා ගැනීම උත්සාහ කරන්නයි උත්සාහය කරන විට අපි විසින් අනුගමනය කළ යුතුයි සම්මා සතිය සම්මා සමාධිය සහ සම්මා දිට්ඨිය කියන අංග තුන මේවා දියුණු කරගත යුතු අංග සම්මා සතිය සිහියෙන් වැඩ කරන්න පුළුවන් වෙන එක. මේකට මම හිතන්නේ මම පරිණුත් කියලා තියෙන සතිය ඇති වැදගත්කම සම්මා සතිය. මේක අත්‍යවශ්‍ය නිවන් යන්නට අවශ්‍යම අංගයක් නොවේ නම් බුදුහාමුදුරෝ සම්මා සතිය කියලා එකක් සම්මුතියෙන් එකට කරන්නේ නැහැ. ඒක අත්‍යවශ්‍ය නිසා තමයි සතිය බුදුහාමුදුරෝ ඉතාම වැදගත්ම නිසා තමයි සම්මා සතිය වශයෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංගයක් වශයෙන් දේශනා කොට වදාරලා තිබෙන්නේ. මේක හොඳටම තේරුම් ගන්න මට නිවන් යන්නට ඕන නම් සම්මා සතිය මම දිනු කරගත යුතුයි කියලා. මේ සම්මා සතිය කියන්නේ මේකයි කියලා තේරුම් ගන්න එක නෙවෙයි. සම්මා සතිය අභිවර්ධන දියුණු කරගත යුතුයි. දිනින් දින වැඩි වැඩි වැඩියෙන් වඩ වඩා දියුණු කරගන්න උත්සාහ ගන්න. ඒ සඳහා මේ උදේ පාන්දර නැගිට්ටාට පස්සුව නැගිට්ටපු වෙලාවෙන් අඩු වශයෙන් විනාඩි 15ක් 20ක් කාලයක් නැත්නම් පැය භාගයක් වෙන කාලයක්වත් කරන සෑම වැඩක්ම සිහියෙන් කරන්නට පුරුදු වුණාන්න. දැන් නැගිටිනකොට දකුණු කකුල නම් වම් බිමට තියලා නැගිටින දකුණු කකුල බිමට තියලා නැගිටිනවා කියලා හිතන්න. වම් කකුල නම් වම් කකුල බිමට තියලා නැගිටිනවා කියලා හිතන්න. එතකොට මේ අපි දැන් টয়ලට් එකට බැසිකලියට යනවා නම් ඒ පැත්තට යනවා යනවා කියලා යන්න. අපි දැන් දත් මදිනවා නම් දත් මදිනවා දත් මදිනවා රූට් ටෙස්ට් එක ගන්නවා ගන්නවා හරිනවා හරිනවා. ඩ්‍රස් එකට දාලා ඒවා ගන්නවා ගන්නවා මදිනවා මදිනවා සෝදනවා සෝදනවා මූණ සෝදනවා සෝදනවා ආදී වශයෙන් ඒ කරන සෑම වැඩක්ම සිහියෙන් කරන්නට පුරුදු වුණාට මේ උදේ පාන්දරම නැගිටලා විනාඩි 10ක් 15ක් මේක කරන්නට බැරි වැඩක් නෙවෙයි. මොකද මේ විනාඩි 10ක් 15ක් එහෙම කළාට පස්සේ ඒක ඒක පුළුවන් වෙනවා එදිනදා ජීවිතේට ටික ටික තව තවත් වැඩි කරගන්න. කිසිම වැඩක් අතපසුවන්නේ නැහැ මෙහෙම කරන විට කවුරුත් දන්නේ නැහැ තමන් මේ සම්මා සතිය දියුණු කරනවායි භාවනාවක් කරනවායි කියලා. ඒ වගේම තමාගේ කරන වැඩ කලින්ට වඩා ගුණාත්මක අගයෙන් යුතුව ඒ වැඩේ කරන්නට පුළුවන්. කලින්ට වඩා හොඳින් කරන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒක නිසා සිහියෙන් යුතුව වැඩ කරන්නට පුරුදුවන්න ඉතාමත් පුරුදුවන්නේ ඉතාමත් අවශ්‍ය කරනවා. අර උදේ පාන්දර විනාඩි 15ක් 20ක් හරි විනාඩි 30ක් හරි සමිති කන්ති වේලාවක් ඕනනම් ටිකක් විනාඩි 10 15ක් හරි නැගිටින්න. ටිකක් මේක වැඩ කරන්න සිදු වෙනවා. මේකට වැඩ කරන්න අවශ්‍ය නැහැ. වේගෙන්ම කලින් කරපු වේගෙන්ම කරන්න පුළුවන්. ඒ කරන වැඩේටම අවධානය යොමු කරමින් යොමු කරමින් ඒ වැඩේ කරනවා නම් එදිනදා ජීවිතයේ ඒ අනිත් වෙලාවලට පුළුවන් වෙලාවට උපෙද්දක් සෝදනවා, සෝදනවා, සෝදනවා, සෝදනවා කියන නැත්නම් තමන් ගන්නවා, තමන් ගන්නවා, තමන් ගන්නවා, තමන් ගන්නවා. හිස පීරනවා, පීරනවා, පීරනවා කියනවා. ඇඳුම් අඳිනට අඳිනවා, අඳිනවා, අඳිනවා. මේ ආදි වශයෙන් ඒ කරන වැඩේටම අවධානය යොමු කරලා කරන්නට පුරුදු වුණොත් එහෙම ඒ කරන වැඩේ තම හොඳට කරන්නට පුළුවන් ශක්තිය දැනෙන වෙන අනම්මනම් ලෝකේ තියෙන මේ නිකන් හිස් සිටිවිලි සිත සිතා වැඩ කරනවට වඩා ඒ කරන වැඩේට අවධානය යොමු කර ගැනීම ඉතාමත් සුදුසුයි. ඊට අමතරව මේ සම්මා සතිය දිනු කර ගැනීමට එදිනදා ජීවිතයේදී විවිධාකාර අකුසල විතර්ක තමාගේ සිත පහළ වෙනකොට ඒ සිටිවිලි වලින් සිත මුදා ගන්නට උත්සාහ ගන්නට ඕනේ. අර මම කලින් කීවා වගේ අපි හිතමු තරහ සිතක් එනවනම් ඒකේ කෙවල් දොරවල් වල සමාජ ජීවත් වෙනකොට තරහ යන අවස්ථා අනන්තවත් එනවනේ ඒවත් හොඳයි කියලා කල්පනා කරනවා. මට තරහ යන අවස්ථා හොඳයි කියන ඒ ධන uh, ධන අදහස ඇති කරගන්න මේක වෙන අදහස නැතිව නෙගටිව් අදහස නැතිව මොකද බොහෝ දෙනෙක් මේ සමන්ට තරහ එන කරුණ වලට ගැටෙන නරකයි කියලා හිතන්නේ එතකොටම තරහ එන කරුණක් ආපු ගමම තරහයි දැන් අපි තරහ යන කරුණ හොඳයි හොඳයි වැඩිපැලියෙන් තරහ යන කරුණ වාගේ එන්න එන්න කියලා අපි හිතනවා නම් අපි මේ කරන්නේ ඒ තරහ යන කරුණ ආපහරම තරහ නොවී ඉඳ අපි පුරුදු පුහුණු වෙනවා ඉතින් ඒ තරහා වෙන කරුණු වෙන්නේ නැත්නම් අපිට තරහ නොවි ඉන්න පුරුදු වෙන්න දෙයක් නැහැ. නැති කරුණු තියනවා නම් මේ ලෝකේ ඉන්න ඔක්කොම සාන්තිවාදී තාපසය තමයි. හොඳට ඉවසගෙන ඉන්න අය. මොකක් හරි කරුණක් දෙන්නට ඕන තරහ යනවද නැද්ද කියලා බලන්න. ඒක නිසා තරහ එන කරුණු හොඳයි කියන ඒ අදහස ඇති කරගන්න. මට පුළුවන් තමයි තරහ එන කරුණු වලින්. ආපු ගමනම තරහ ගාපුවම තරහ සුදා තරහ සිතක් කියලා ඒ තරහ සිතන් ඉඳ ගන්න. ඒ වගේම තමයි ද්වේෂ සාගත සිටිවිලි වගේම තමයි ලෝභ සිටිවිලි තනවාසේ ඇති වෙනකොටම ලෝභය ලෝභය ලෝභය කියලා පයින් කරගන්න. ඊර්ෂ්‍යාවක් ඇතිනම් ඊර්ෂ්‍යාවක් විෂාවක් ඊර්ෂ්‍යාවක් ඇතිපත් කරලා ඒක ඇති කරගන්න. මේවා එදිනදා ජීවිතයේ දවස් පුරාම ක්‍රියාත්මක කරන්නට පුළුවන්. එතකොට සමාගයේ සිට පිරිසිදු වෙලේ පිරිසිදු නිරෝගී භාවය ඇති වෙනවා. ඒ වගේම සිතේ මෝහයේ ප්‍රසන්න භාවය ඇති වෙනවා. මොකද අපිට තරහ ගියාම අප්‍රසන්න මෝහණක් නම් ඇතිවන්නේ තරහ නොගියාට පස්සේ අප්‍රසන්න මෝහණ නැති වෙනවා. මේ විදිහට මේ පිරිසිදු වීම කිරීම, රුධිර සංසරණ නිෂ්පරිද ක්‍රියාත්මක වීම, ඒ වගේම සාතිකයේ හෝමෝන නිෂ්පරිද ක්‍රියාත්මක වීම, ගැලීම ආදී ඒ කටයුතු සිදුවන නිසා මේකෙන් ලෞකික වශයෙන් උත්සාහකට සිදුවෙනවා. අන් අය සමග හොඳින් ජීවත් වන්නට පුළුවන් වෙනවා. ඒක නිසා ඒ විදිහට අර ඇති වෙන ඒක ඇති වෙන ඇති වෙන අකුසලයක් ඒ ඒ මොහොතේම දැනගෙන අයින් කරගන්නට පුරුදු වෙන්න ඕනේ. ඒක දිගින් දිගට යන්න දෙන්නේ නැති. තවතවත් ඒක වැඩි වෙන්න දෙන්නේ නැති. මේක කරන්නට ඉතාමත් උපකාර වෙනවා අර මේ නැගිටපු ගමම සතියෙන් යුතුව වැඩ කරන්නට මම කිව්වේ ඒ සතිය නැති කෙනෙකුට තරහ ගියාට තරහ ගියා කියලා තේරෙන්නේ. හුඟාවක් වෙලා ගියාට පස්සේ තමයි තේරෙන්නේ. ලෝභසි කියලා අපුණු ලෝභසිකක් කියලා තේරෙනවා. සතිය දිනු වෙලා නැහැනේ. සතියෙන් තමයි පෙන්눔 කරලා දෙන්නේ උඹලා මේ වැරදි වැඩක නිමක් නිරත වෙලා තියෙන උඹලා අකුසලයක නිරත වෙලා තියෙන ඕකෙන් අයින් වෙලා අයින් වෙලා කියන එහෙම කියන්න ආසේ සතිය ක්‍රියාත්මක වන්නේ ඒක නිසා සතිය සම්මා සතිය ජීවිතේට එකතු කරගන්න බලන්න මේක අත්‍යවශ්‍යයි මේ සතිය දියුණු වෙනවා දියුණු වෙන තරමටම අපගේ සිත විතර සමාධිය දියුණු කර ගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා සමාධිය දියුණු කර ගන්නට නොහැකි වන්නේ සම්මා සතිය නැති නිසා එතකොට සම්මා සතිය ගැන කතා කරලා ඇති ඊළඟ ආගිය සම්මා සමාධිය එතකොට සම්මා සමාධිය කියන්නේ සිතේ එකඟ භාවය සිත නොඑක ආකාරයෙන් විවිධ අරමුණු කරලා දුවනවා නම් අපට කිසි දෙයක සත්‍ය ඇත්ත වශයෙන් දකින්නට බෑ සිතේ තියෙන චංචල ස්වરૂපය තුලින් නිසල සිතකින් දකිය යුතු ධර්ම දකින්නට බෑ. ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ සමාහිතෝ බික්කේ බික්කෝ යතහ භූතං පජානාති කියලා. සමාධිමත් සිතක් ඇති කෙනෙක් පමණයි ඇත්ත ඇති සිතෙන් දකින්නේ. මොනවද මේ ඇත්ත ඇති සිතෙන් කියන්නේ මේවා අනිත්‍ය බව, මේවා දුක් බව, මේවා අනාත්ම බව, මේක දුක්ඛ සත්‍ය බව, මේවා සමුදය සත්‍ය බව, මේ නිරෝධ සත්‍ය, මේ මාර්ග සත්‍ය ආදී වශයෙන් ඒ ඇත්ත ඇති සිතෙන් දකින්නට අවශ්‍ය වෙනවා සම්මා සමාධිය. හිතේ එකඟ භාවය. මේ සම්මා සමාධිය දියුණු කරගන්නට අර කලින් කියපු සම්මා සතිය අත්‍යවශ්‍යයි. සතිය වැඩියෙන් වැඩියෙන් දියුණු කරලා තියෙන තියෙන තරමේ හැටියට සම්මා සමාධිය පහසුවෙන් කෙනෙකුගේ සිතට එකතු කරගන්නට පුළුවන්. ඒක නිසා සම්මා සමාධිය ඇති කර ගැනීම සඳහා අර විදිහට ජීවිතයේදී සතියෙන් යුතුව කටයුතු කරන්න පුරුදු පුහුණු වීමට අමතරව දවසින් විනාඩි 10ක් 15ක් වෙනි සුළු කාලයක්වත් භාවනාව සඳහා වෙන් කර ගන්න. වෙන් කරගෙන සමාර්ථ සුදුසු භාවනාව කරන්නට පුරුදු කරනවන්නට ඕන. විශේෂයෙන්ම සිතකින් කර ගැනීම සඳහා ඔය සිත විසිරණ අය බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන ආනාපාන සති භාවනාව ඉතාමත්ම සුදුසුයි කියලා. මොකද ආනාපාන සති භාවනාව දෙකේ භාවය සබ්භාවිතක් උපච්ඡේදාය කියලා පාඩයක් තියෙනවා. විවිධාකාර සිතේ බලා යන එක කපා හරින්න නතර කරන්න ආනාපාන සති භාවනාව කරන්න කියලා. එහෙනම් අපි කියලා දීලා තියෙන ආනාපාන සති භාවනාවෙන් භාවනාව කරන්නටි කවර භාවනාවක් හරි අ르ගෙන සිත ටික ටික හරි දියුණු ගන්නට උත්සාහ ගන්නට ඕන සම්මා සමාධිය දියුණු කර ගන්නට ඕන. ඊළඟට දැන් අපිට ඉතුරු වෙලා තියෙන ආර්යසංග මාර්ගය කියන්නට සම්මා දිට්ඨිය. පළමුවෙන්ම දැක්කෝ අංගය තමයි මේ අපි අවසානයේ ප්‍රකාශ කරන්නට යන්නේ. අද මොකද සම්මා දිට්ඨිය තුළින් තමයි අපි නිවන් අවබෝධ කරගන්නේ. සම්මා දිට්ඨියට තමයි අපි ප්‍රඥාව කියන්නේ. සම්මා දිට්ඨියටම තමයි ධම්මවිචේ සම්බුද්ධංගය කියන්නේ. සම්මා දිට්ඨියටම තමයි පඤ්ඤාය කියන්නේ. පඤ්ඤා බලය කියන්නේ. ඒ වගේම සම්මා දිට්ඨියට මමයි විමර්ශා ඉදිපාද කියන්නේ. මේ සෑම එකක්ම එකිනෙකට සම්බන්ධ වූ දේවල් ඔක්කොම ප්‍රඥාව හා සම්බන්ධ වූ දේවල්. මේ හැම එකකම තියෙන ප්‍රඥාව. සම්මා දිට්ඨිය අපි බොහෝ දෙනෙක් දකින්නේ වැරදි. නියම ආකාරයෙන් හරි ආකාරයෙන් වැරදි ආකාරයෙන්. එතකොට සම්මාදිට්ඨිය කියනක බුදුහමඳු විශේෂණ සෑම තැනම දක්වන්නේ පතමාදිට්ඨියේ සම්මාදිට්ඨිය යම්කෝ බිත්තේ දුක්ඛේ නානන්ද දුක්ඛ සංකේ නානන්ද දුක්ඛ නිරෝධේ නානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං අනංගති බිත්තේ සම්මාදිට්ඨිය කියලා. ඒ කියන්නේ සම්මාදිට්ඨිය කුමක්ද කියලා අසුවත් ඒකට දීයට පිළිතුරවන්නේ දුක පිළිබඳ නුවණ, දුක්ඛ සමුදය පිළිබඳ නුවණ, දුක්ඛ නිරෝධය පිළිබඳ නුවණ සහ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව පිළිබඳ තියෙන පවස්නා වූ නෝන. මේ හතරට තමයි සම්මා දිට්ඨිය කියන්නේ. මේක සම්මාදිට්ඨිය ඇති කර ගන්නටම ඕන නිවන් යන්නට අවශ්‍ය කෙනෙක් සිදෙනවා නම් නිවන් යන්නෙම සම්මාදිට්ඨිය නිසා සම්මාදිට්ඨිය දිනු කරගත යුතුමයි. ඒ සම්මාදිට්ඨිය දිනු කර ගැනීමට අභියර තුනක් අපි අනුගමනය කරන්නට වෙන අවස්ථා තුනක් තියෙනවා. සම්මාදිට්ඨිය දිනු කරගත යුතු ධර්ම කරුණු ඒ ධම්ම දේශනා වලින් හරි ධම්ම පොත්පත් වලින් හරි සාකච්ඡා කරලා හරි දැනගන්න ඕනේ දිනු කරගත යුතු කරුණු. ඒ දිනු කරගත යුතු කරුණු තමයි විශේෂයෙන්ම පංචස්කන්ධයේ නියමතාවය පංචස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ මේවා ඇති වෙන්නේ කොහොමද මේ පංචස්කන්ධයේ සමුදය මේකයි මේ පංචස්කන්ධයේ ස්වરૂපය මොකක්ද? මේ පංචස්කන්ධේ නැතිවන්නේ කොහොමද? මේකේ තියෙන ආසාදේ මොකක්ද? මේ පංචස්කන්ධේ තියෙන ආදීනය මොකක්ද? මේකේ තියෙන මේකෙන් තියෙන නිස්සන්නේවත් කලකිරීමේවත් මේක අතහැරියන්නේ කොහොමද? ඒ වගේම මේ පංචස්කන්ධයේ තියෙන අනිත්‍ය ලක්ෂණය මොකක්ද? දුක්ඛ ලක්ෂණය මොකක්ද? අනාත්ම ලක්ෂණය සම්මාදිට්ඨිය තමයි මේ හැම එකම අවශ්‍ය වන්නේ. මොකද මේ අනිත්‍යම තියෙන දුක්ඛ සත්‍යයයි. ඒක නිසා මේ සම්මාදිට්ඨියේදී අපි දතේක ධර්ම තියෙනවා. පංචස්කන්ධ ධර්මයන් ඒ වගේම නාම රූප ධර්මයන් නැත්නම් ධාතු වශයෙන් පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ වායු ධාතු ආකාශ ධාතු විඥාන ධාතු වශයෙන් ඒ වගේම මේ රූපන්තස්සායතන සෝතායතන සද්ධායතන ගානායතන ජීවායතන කායයතන මනායතන වශයෙන් ආයතන වශයෙන් ඒ වගේම මේවා හේතුඵල ක්‍රියාවක් වශයෙන් පටිච්ච සමුප්පාද ධර්ම වශයෙන් මේ අනාත් විවිධ ආකාර තියෙනවා මේ දැකේක ආකාර මේ හැම ආකාරයන් පිළිබඳවම යම් සමන්ගේ අවබෝධයේ පුළුල් වන තරමට ගැඹීර වන ධර්මයට සම්මාදිකයක් ගැඹීර වෙනවා. එනිසා මෙවැනි කරුණු අනිකද්දත් වන පොත්පත් හෝ එවැනි ධර්ම දේශනා හෝ එවැනි දන්න අය සමග සාකච්ඡා කිරීමෙන් ඇති කරගන්න දැන් ඇති කරගන්න ලබන දැනුමක් පරිණාමයෙන් අත්‍යවශ්‍ය වෙනවා. මේ දැනීම කලින් ආත්මවල ඇති කරගෙන තියෙනවා නම් ඉතාමත් පහසුයි. ඉතින් මේ ආත්මෙම පටන් ගන්නවා ටිකක් අපහසු වන්නත් පුළුවන්. මොකද මේවා ගැඹුරු කරුණු නිසා ටිකක් තේරුම් ගැනීමට අපහසු වෙන නිසා. කලින් ආත්මවල පොඩ්ඩක් තේරුම්කට මේවා ඉතාමත් සරල දේවල්. එතකොට එහෙම ඒ දැනීම ඇති කරගත්තාට ඒකේ නිවන් ලබන්නේ සමාජයේ කිසිම ඒක අවබෝධයක් බවට පත් කරගන්නට ඕන. අපි හිතමු අවබෝධයක් කියන එක මෙයාට තේරුම් ගන්නට වචන එක්ක උදාහරණයක් කියන මේ පංචස්කන්ධයක අපි හිතන රූප මේක තමයි රූපස්කන්ධ මේ වේදනාස්කන්ධ සංඥා සංකාර විඥාන කියන මේ පහ අපි කියවම සමන්තර පැහැදිලිව අවබෝධ වෙන්නට ඕන මේ තමයි රූපස්කන්ධය. මේක තමයි වේදනාස්කන්ධය. මේ තමයි සංඥාව. මේ තමයි සංඛාර. මේක තමයි විඥානය කියලා කවුරුත් කියවන්නේ නෙවෙයි. පොතපතක තිබුණාට මේ සමන්තර පැහැදිලිව තේරෙන්නට ඕන අවබෝධ වන්නට ඕන. අපේ දැන් පංචස්කන්ධයේ සමුදය මේකයි කියලා භූතය ඇති වෙන හේතුව මේකයි. එතකොට තමයි වේදනාව ඇති වෙන හේතුව මේකයි කියලා වේදනාව ගැන කතා වෙන ඉස්පාසය. අපි දැන් වේදනාව ඇති වෙන හේතුව ස්පර්ශ නිසා විදාකාරයෙන් වේදනයි. එතකොට සමාන්ත පැහැදිලිවම අවබෝධ වෙන්න ඕනේ. ඒ පොත්පත් වල තිබුණාට කාකච්ඡා කළාට කිව්වට ඇසුවට නෙමෙයි. සම්මතම අවබෝධයෙන්ම මේක තමයි මේ පංචස්කන්ධය ඇතිවීමේ හේතුව මේක තමයි වේදනාව ඇතිවීමේ හේතුව. ඒ හැර වෙන හේතු තියෙනවා නම් ඒ කියන්නේ ප්‍රධාන හේතුවක් තවත් හේතු තියෙනවා. මේ කොමත් එක්ක මේ හේතු හැර වෙන කිසිම එකකින් මේ මේ ඵලය මේක ඇතිවන්නේ මේක හේතුඵල වශයෙන් ක්‍රියාත්මක කරන ධර්මතාවය. මේව තමයි හේතු ඒ හේතු නිසා තමයි මේ ඵලය ඇතිවන්නේ කියන සම්මතම අවබෝධයක් ඇති වෙනවා ඒක. අර කියනකොට යමක් තේරෙන්නේ කොහරි පොත කියනකොට ඒක වැටෙන එක නෙවෙයි මේ සමාගයේ හදවත තුළින්ම අවබෝධ වෙන එක ඊට වඩා ගැඹීරෝ සත්‍යයක් ඒක නිසා ඔය විදිහට මේක තමයි දුක්ඛ සත්‍ය කියලා දැන් අපි පටන් ගත්තේ දුක්ඛ සත්‍ය ගැන පරමන්දුරට කතා කරන්නේ මේ ඇයිට ඔබ කියනකොට යන්තම් වැටෙනවා අතීත සංසාරේ අනන්තවත් දෙන වෙනවා කියන ඕම් කුංජලා මේකට හරි තේරෙන දෙයක් ඒක අමාරු දෙයක් නෙවෙයි තේරෙනවා නමුත් එහෙම නෙවෙයි. Tamange අවබෝධය කියන්නේ තේරීම නෙවෙයි. Tamanටම තේරෙනවා නම් මේ මෙච්චර සංසාරේ පුරා මෙහෙම මෙහෙම මෙහෙම ඉපදීපදී මේ මේ ආත්මවල ඉපදීපදී මේ මේ විදිහට දුක් විඳයි කියලා අවබෝධයක් ඇති වෙනවා. ඒ අවබෝධය ඇති කරගැනීම තමයි අන්න ඒ අවබෝධය තමයි මහත් මහා මේක මහෝපකාර වන්නේ මොනවා අවබෝධ කරගැනීමට අන්න ඒක ඇති කරගatiya යුතු වෙනවා අර කලින් කියපු ධම්මයන් පිළිබඳව අන්න ඒ අවබෝධය ඇති වුණාට පස්සේ භාවනා කරන විට විශේෂයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ අවබෝධයක් ඒ විදිහට ඇති කරගන්න කීතනවා නම් පහස්සෙන් නිවන් යන්නට පුළුවන්කම ලැබෙනවා මේ උදාහරණ වශයෙන් අපි තවත් එකතුව අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන ත්‍රිලක්ෂණය ගැන කතා කරොත් එහෙම මේ ලෝකේ සෑම දෙයක්ම අනිත්‍ය අනිත්‍යයට යනවා කියන එක සරල කතාවක් ඕනෑ කෙනෙකුට තේරෙන කතාවක් පංචස්කන්ධය අනිත්‍ය කියව තේරෙන කතාවක් එහෙම නෙවෙයි Tamanටම අවබෝධ වෙන්නට ඕනේ මේ වේදනාව හැම සනියක් ගානෙම නැති වෙනවා අපි කොච්චර අල්ලන්නට ගියත් ඒක වැඩන්නේ මේ නැති වෙන වේදනාවට නේද අපි මෙච්චර ආශා කරන්නේ මොකද්ද මේක ඇති තේරුම හරියට කියන එකට ආශා කරන දෙයක් වගේ කිසිම වැඩක් නැති නිරර්ථක දෙයක් මේ මොහොතේ ඇති වුණා මේ මොහොතේ නැති වෙලා ගැච්චරයි ඕකට ආශා කර යුතු දෙයක්ද මේ වේදනාවේ අනිත්‍යතාවය ගැන අවබෝධ වීම මේ වේදනාව මම නෙවෙයි මේ අනාත්මයි අනාත්මයි කියලා හිතනවා නම් Tamanටම අවබෝධ වෙන්න ඕනේ මේ වේදනාව මට ඕන විදිහට ඇති වෙන එකක් නෙවෙයි. මගේ වේදනාවක් නෙවෙයි. මේ මේ හේතුන් තිබුණාම හේතුව ආවට පස්සේ මේක ඵලයක් වශයෙන් ඉබේම පහළන දෙයක් කවුරුත් ඇති කළෙත් නෑ. කාටවත් ඕනකමට ඇදි වෙන්නේ නෑ. හේතු සංප්‍රයෝග වීම නිසා හේතු එකතු වීම නිසා මේ වේදනාව මේ ආකාරයෙන් දැනිට වෙනවා. මේ විදිහට Tamanට අවබෝධයක් ඇති වුණොත් එහෙම දුක ගැන අනාත්මය ගැන අනිත්‍ය ගැන මන්න මේ අවබෝධය ඇති වී තිබීම ඉතාමත්ම අවශ්‍ය වෙන භාවනාවෙන් ඉක්මනට ප්‍රතිඵල ලබා ගන්න. මේ ඉක්මනට ප්‍රතිඵල ලැබෙන්නේ නැති මේ භාවනා කරන අයට කුඟක්කල් භාවනා කරලා ওই විදිහට හිත පුරුදු කරගෙන අවබෝධ ඇති කරගෙන නැති නිසා එක්කෝ මේ ජීවිතේ ඕ ඇති කරගෙන තියෙනවා නැත්නම් පෙර භවවලදී ඇති කරගෙන තියෙනවා. ඕ ගුණ ධර්ම දියුණු වෙලා තියෙනවා. සංකෝපන දුක්ඛ නිරෝධ ගාමී ආරියසත්‍ය භාවයට අබ්බන්ති කෝ මේ දෙකේ පුබ්බයන් සිට ධම්මේශ දක්වන්න පාදයන් වශයෙන් දක්වපාට තියෙනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ප්‍රගුණ කළ යුතුයි කියලා මා කලින් කිව්වා. අපි ඒක එහෙම ප්‍රකාශ කරන මේවා වඩලා ප්‍රගුණ කරලා භාවිතා කරන නැවත නැවත වඩලා ප්‍රගුණ කරලා තියෙන්න ඕන. එහෙම නැති කෙනෙක් ඉතින් භාවනා කරනවා අවුරුදු 5යි 10යි 15යි 20යි එතනම තමයි දෙන්නේ වෙන්නේ. නිකන් මේ මොකක් අරමුණක ඇදීගෙන හිත පවත්වාගෙන ගිය පමණින්ම නිවන යන්නට පුළුවන් නම් මේ අද ලංකාවේ භාවනා කරන පිරිස අනුව බලුවහම කොච්චරනම් පිරිස භාවනා කරනවද? කී දෙනෙක් කීයෙන් කී දෙනෙක්ද නිවනට යන්නේ කියලා කල්පනා කරලා මොකද නිසි පරිදි සමාගයේ සිට නිවනට ලබා ගැනීමට සුදුසු ආකාරයට දියුණු කරන්නේ නැතුව ඒ කරන ලබන භාවනාවලින් නිවන ලබන්නට බැරි නිසා ඒක නිසා මේ කියන සම්මා දිට්ඨියේ තිබිය යුතු ධර්මතාවයන් පිළිබඳ ඒ ධර්ම කරුණු පිළිබඳව අර විදියට කලින් සාකච්ඡා කර පොත්පත් වලින් කියවලා අහලා ධර්ම දේශනා අහලා ඒ දැනුම ඇති කරගෙන ඒ දැනුම සමාගයේ අවබෝධයක් බවට පරිවර්තනය කරගන්න. විශේෂයෙන් මේ අවබෝධය අවශ්‍ය වෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට සහ චතුරාර්ය සත්‍ය ධම්මයට දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය සහ මාර්ග සත්‍යයට. ඔය සත්‍ය තුනට චතුරාර්ය සත්‍ය. නිරෝධ සත්‍ය සම්මේ ප්‍රත්‍යස් වශයෙන් අවබෝධ කරගන්නට නම් යටත් විශේෂයෙන් සෝවන්වත් පන්නට ඕන නැති කෙනෙකුට නිරෝධ සත්‍ය කවදාවත් අවබෝධ කරගන්න බෑ. ඒක නිසා අර කියපු සත්‍ය තුන අවබෝධ කරගන්න. මෙන්න මේ අවබෝධය ඇති කරගත්තාට පස්සේ අර බාහිර කලින් කියපු විදිහට සමාධියත් අපි දියුණු කරගෙන කරගෙන සමාධිමත් භාවනාවක් ඇති කර සිතක් ඇති කරගෙන ඉන්නවනම් අපි විදර්ශනා කරනවා නම් මේ විදර්ශනා කරනවා කියන්නේ නියම තත්ත්වේ නියම ආකාරයෙන් දැකීම පංචස්කන්ධයේ නියම තත්ත්වේ නියම ආකාරයෙන් දැකීමද කියන අපි විදර්ශනා භාවනාව කරනවා කියන්නේ පංචස්කන්ධයේ නියම තත්ත්වය තමයි හැම වෙලාවෙම නැති නැති යන හැම වෙලාවෙම ස්වභාවයක් ගානෙම නැති වෙන රූපස්කන්ධයක් නැති වෙන නාමස්කන්ධයක් නැති වෙන මේ මේක මේ නැති නැති යන පංචස්කන්ධ ධර්මයෙන් ඒකාන්ත වශයෙන් දුකක් මේ නැති නැති යන පංචස්කන්ධ ධර්ම ආත්ම වශයෙන් ගන්නට කිසිවක් නැහැ මම කියලා ගන්නට කිසිවක් නැහැ සත්‍ය කියලා තෙන් ගන්නට කිසිවක් නැහැ ඒවා හුදු හේතුඵල ක්‍රියාවලියක් නිසා ඒවා නාත්ම ධර්ම මෙන්න මේ தත්ත්වය තමයි ඊට අමතරව මේකේ තියෙන ශුන්‍ය ශූන්‍ය ධර්මතාවයක් සහ අසුබ ධර්මතාවයක් මේ කරුණ පහ ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ ශූන්‍ය කියන කරුණ පහ තමයි පංචස්කන්ධයේ යථා තත්ත්වය මේ යථා තත්ත්වය අවබෝධ වීමෙන් තමයි නිවන් ලබන්නේ ඒක නිසා ඒ විදිහට අර කණින් කියපු අවබෝධය ඇති කරගත්තා නම් සමාධි මාර්ගයකට තියෙනවා නම් විදර්ශනා භාවනාව කරන විට මේ පංචස්කන්ධය නිරන්තරයෙන් බිඳින්න යන ආකාරය දකින්න පුළුවන් උදයක් වෙනවානේ කියන්නේ ඇතිවෙමින් නැතිවෙමින් යන ඥානෙ දක්න අනුවර හැම විටම රූප කලාප බිඳින්න යන රූප කොටස් බිඳින්න යනවා ඔය විද්‍යාඥයෝ විද්‍යා ඇසකින් දැකපු එක අපිට පුළුවන් වෙනවා භාවනා ඇසකින් සමාධි සිතකින් ඊට වඩා පුත්තුල විදිහට ඊට වඩා ගැඹීර විදිහට ඒ අවබෝධය ඇති කරගන්නට සෑම ස්නේහ පාසාම මේ රූප බිඳින වේගයේ මෙතකයි කියන්නේ ඉම කරන්නට බැරි වේගයෙන් කියන්නේ විදෙන රූප ප්‍රමාණය මෙතකයි කියා වචන වලින් අසුර වලින් ඉඩක් සමුලින් දක්වන්නට බැරි රූප කොටස් දෙන්නේ. මේක Tamanටම දකින්නට පුළුවන්. මේ දිලිබිලි යන රූපේ කාන්තාවෙන් දුක්ඛ සත්‍ය වශයෙන් දකින්නට පුළුවන්. එතකොට මේ යමක් තියෙනකොට තමයි අපි තියෙනවා තියෙනවා තියෙනවා කියන්නේ. ඒක නැති වුණාට පස්සේ තියෙනවා කියන කතාව සම්පූර්ණයෙන් වැරදි. ඒ වගේම මේ පංචස්කන්ධ ධර්මයන් තියෙනකොට තමයි අපි මම කියලා කියන්නේ මගේ කියලා කියන්නේ සත්‍යය කියන්නේ ගෑණි කියන්නේ මිනිහා කියන්නේ කොයි ආකාරයෙන් හරි ජීවිතේ හරි මොකක් හරි කියලා කියලා අපි කතා කරනවා නම් කතා කරන්නේ මේ පංචස්කන්ධ ධර්මයන් ස්ථිර වශයෙන් පවතිනවා කියන වැරදි දෘෂ්ටියේ සම්මාදිටියෙන් මිත්‍යා දෘෂ්ටියක සම්මාදිටිය නැති නිසා එතකොට අපිට පැහැදිලිව භාවනාව තුළින් තේරෙනවා මේ මොහොතේ මේ ආකාරයෙන් පිළිගිනී පිළිගිනී යන මේ නාම ධර්ම මේ මොහොතේ මේ ආකාරයෙන් පිළිගිනී යන මේ රූප ධර්ම මේ දෙකම තව මොහොතක් ඉදිරියට යනකොට ඔක්කොම නැතිලා අලුත් නාම ධර්ම අලුත් රූප ධර්මනේ පහළවන්නේ කියලා අවබෝධයක් ඇති වෙනවා කොහොම මෙතන මම කියලා ගන්නට මොකක්ද ඉතුරු වෙන්නේ කොහොම මෙතන මම කියන අවබෝධය සමාගයේ සිටත භාවනාවකින් අත්දකින්නට පුළුවන්කම ලැබෙනවා එතන මම කියලා ගන්නට දෙයක්වත් නැහැ මම කියලා ගන්න නම් ඒකක් මුලාවක් එතන මගේ කියලා ඇත්තෙත් නෑ. මොකද බිනිබිනි යන නාම රූප ධර්ම. මේ මොහොතේ තියෙන නාම රූප මේ මොහොතේ බිනේ කිය. අලුත් නාම රූප પરම්පරාවක් ඉදිරියේදී ඇති වුණා. ඉතින් මේක නොදැක්කම නිසා තමයි සක්කාය දිට්ඨියෙන් බිල්ලා අඩු වශයෙන් සෝවන්වත් වෙන්නට නොහැකිව මිනිස්සු සංසාරේ ගමන් කරන්නේ. සත්‍යෝ ගමන් කරන්නේ. ඒක නිසා මේ විදිහට සම්මා දිට්ඨිය තුළින් අපිට නිවන් අවබෝධ කරගන්නට පුළුවන්. මේ මං කියන මතරන් දේශයෙන් මේක එකපාරට දකින්නට පුළුවන් ධර්මයක් නම් මේ ඔක්කොම මේ ආයවන් පස්සේ දකි දකින්නට බැරි මොකක්වත් නෙවෙයි සම්මා සතිය සම්මා සමාධිය සහ මං කියන සම්මා දිට්ඨිය අර විදිහට දියුණු කරගෙන නැති නිසා. ඒක දියුණු කරගෙන තිබුණොත් එහෙම ඕනෑම කෙනෙකුට නිවන් ලබන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මේවා දියුණු කරගන්නට ප්‍රඥාව අවශ්‍ය නිසා නිවන් ලබන්නට පුළුවන්කම තිබෙන්නේ ප්‍රඥාව කියන එක පමණයි. අනිත් බෑ. ඒක නිසා දැන් මේ දක්වා ඇති අපි විනාඩි 45කට වැඩි කාලයක් ධර්ම දේශනා කළා. මේ දක්වා තිබ්බ කරුණු වල කෙටි සාරාංශය මෙන්න මේකයි. බුදු කෙනෙක් ලෝකෙට පහළවන්නේ දුක්ඛ සත්‍ය පෙන්වන දේලා දුක්ඛ සංවේ සත්‍ය පෙන්වන කර දේලා මාර්ග සත්‍ය මේ ආකාරයෙන් වඩපල්ලා කියලා පෙන්වන කරලා දේලා ඒ ආකාරයෙන් බැදීම තුළින් දුක නිරෝධ කරලා මේ සසර දුක නැති කිරීමට මාර්ගය පෙන්වා දීම සඳහා පමණයි. අපි ඒක නිසා දුක්ඛ සත්‍ය දේරුම් ගත යුතුයි කිව්වා. විශේෂයෙන්ම අතීතයේ විඳලා දුක ගැන කල්පනා කරලා ඒ වගේම මේ දුක්ඛ සංවේ සත්‍ය මේ සංස්කාර ලෝකයේ අල්ලාගෙන දැමීම නිසා නැවත නැවත උපදින ආකාරය තේරුම් ගත යුතුයි කිව්වා. මොකද මේ තේරුම් ගන්නේ මේවා අල්ලාගෙන ඉතිරින කාලකල් නිවන් යන්නට බෑ. මේව අතහරින්නට ඕන නිවන් යන්නට නම් අතහරින්නට නම් අවබෝධය තියෙන්නට ඕන. විශේෂයෙන්ම දුක්ඛ සමුදය සත්‍ය සම්පූර්ණ අවබෝධය. ඒක නිසා මේ ධර්ම දේශනාව 100%ක්ම ප්‍රායෝගික පැත්තට බරවූ දේශනාවක්. ඒ අනුව කල්පනා කළොත් එහෙම මේකට සම්මා මේ මේ සම්මා දිට්ඨියත් ඇති වෙනවා. අනිත් අතින් දුක්ඛ සමුදය සත්‍යය තේරුම් ගත්තා වෙනවා. ඉතින් මේ දුක්ඛ සත්‍ය සහ දුක්ඛ සමුදය සත්‍ය තේරුම් ගත්තොත් මේ දුක අතහරින්නට ඕන. සමුදය නිසා නැවත නැවත දුක ඇති වෙන එක නතර කරන්නට ඕන කියන හැඟීම ඇති වෙනවා. ඒක නිසා මේ සඳහා ගත යුතු මාර්ගය මේකයි කියලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන්න හැකියාව ලැබෙනවා. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තමයි දුක් නිරෝධ ගාමී ප්‍රතිපදාවේ සත්‍ය කියන්නේ ඒකේ අංග හතරයි අපිට දිනු කරන්න තියෙන අංග හතරක් අපි දිනු කිරීම සබාගත යුතු අංග දිනු කර ගැනීම සඳහා පාදක කරගන්නවා. මොනවද මේ පාදක කරගන්න එක? සම්මා වාචාව, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා සම්මන්ත, සම්මා ආදී. යහපත් වචන, යහපත් සම්මන්ත, සම්මා ජීවාදී කරුණු අපි පාදක කරගන්නවා. ඒ පාදක කරගෙන අපි උත්සාහ කරනවා මේ දක්වා නූපන් කුසල ධර්ම උපදවා ගැනීමට සම්මා සතිය නූපන් කුසල ධර්මයක් සම්මා සමාධිය නූපන් කුසල ධර්මයක් සම්මා සම්දිට්ඨිය නූපන් කුසල ධර්මයක් ඒක නිසා සම්මා සතිය දිනු කර ගන්නට උදේ පාන්දර නැගිට්ටාට පස්සෙ විනාඩි 15ක් විශ්වාස කරන සුළු කාලයක් පස්සේ ඊයෙන් විතර වැඩ කරන්න පුළුවන් වෙනද කිව්වොත් ඒක එදිනදා ජීවිතේ පස්ව ටික ටික වැඩි කර ගන්නට පුළුවන් එදිනදා ජීවිතයේදී තියෙන රෝග දෝෂ ක්ලේශ ආදී විවිධ ආකාර අකුසල විතර පාලනයට ඒකෙන් සිත මුදා ගන්නට උත්සාහ ගන්න තේ කිව්වා සම්මා සමාධිය වැඩි කිරීම සඳහා සමාජ සුදුසු පරිදි වශයෙන් විනාඩි 15ක් විතරක්වත් දවසකට භාවනා කරන්නට කියලා කිව්වා සම්මාදිට්ඨිය වැඩි කියලා ගැනීම සඳහා සම්මාදිට්ඨිය දිනු කර ගැනීම සඳහා ඒ සම්මාදිට්ඨිය දිනු කර ගැනීමට අවශ්‍ය ධර්ම ගැන අංගිය වෙලා කරුණු අවබෝධ කරගෙන නැත්නම් අහන සාකච්ඡා කළා ඒ අවබෝධය සමාගයේම ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් බවට පත් කරගන්නටයි කියන්නේ ඒ අධ්‍යයන කරගත යුතු ධර්ම වලට අපි කියන්නේ විමුක්ත පරිපාෂණීය ධර්ම කියලා නිවන් ලබා ගැනීමට විමුක්තිය ලබා ගැනීමට පරිපාෂණීය කියන්නේ මෝරාගත යුතු දිනු කරගත යුතු ධර්ම කියන්නේ මේ විමුක්ත පරිපාෂණීය ධර්ම මාර්ගය විස්තර කළේ ටිකක් අනින් වෙන විස්තර කළා නෙවෙයි සඳහන් කළේ එතකොට මේ විමුක්ත පරිපාෂණීය ධර්ම තමාගේම අවබෝධය බවට පත් වුණාට පස්සේ භාවනා තුළදී විශේෂයෙන් විදර්ශනා භාවනා කරන විට මේවා අනිත්‍යයි මේ අනිත්‍ය නිසා මේවා දුකක්ය මේ අනිත්‍ය දුක්ඛ සංස්කාර කිසියෙක් මම මගේ කියලා ගන්නට නැති අනාත්ම ධර්මයේ කියන පැහැදිලි අවබෝධය ප්‍රත්‍යක්ෂ වශයෙන් සාර්ථක කරලා දකින්නට පුළුවන් වුණොත් අපට පුළුවන්කම තිබෙනවා සක්කාය දිට්ඨිය ආදී සංවර්ධනයන් ප්‍රහාණය කරලා නිවන් ලබා ගන්නට ඒ කියලායි මේ දක්වා කියන ලද කතාවේ සාරාංශය හොඳයි එහෙමනම් කල්පනා කරන්න බුදුරජාණන් වහන්සේ බුද්ධ පූජා කරලා මේ සඳහන් සංඝයාට දානෙ ගෙනෙන්න දුන්නා මෙවැනි ධර්මයක් ශ්‍රවණය කළා මේ සියලුම ප්‍රසස්සක්තිය තුළින් අපට ඒකාන්ත වශයෙන් මේ තත්ත්වත් සබ්ද ධර්මයන් අවබෝධ කරගෙන අමා මහ නිවන සැනසීමේ වාසනාව ශක්තිය ලබා වේවා කියලා දෙවියන් දෙන්න ආකාශත්හත් වෙන පාඩේ කියන්නේ ආකාශත්හත් වෙන මන්ට දේවානම් ගාමයි දුක පින්නන් තමයි මොනක්වත් යං දක්ඛන් සාසනං ආකාශත්ථාලිගම් මට්ඨව දේවානාගාමයි පිතා පුඤ්ඤං සම්මන්නා විපාකං දක්ඛේ සනනාකාශත්ථාලිගම් මට්ඨව දේවානාගාමයි පිතා පුඤ්ඤං සම්දක්කං සම්පන්නන්ති මේකේ ඥාතින් ප්‍රණිදම් මේ ඥාතිනං හොතු සුඛාං ඥාතේ ධම්ම ඥාතිනං හොතු සුඛාං ඥාතේ ධම්ම ඥාතිනං හොතු සුඛාං ඥාතයෝ ප්‍රාර්ථනා කරන්නේ මිනසින් කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හොතු යාව නිබ්බාන සත්‍යය ධම්මේ පුච්ඡං ආසවක්ඛ්‍යා වාන්නෝතෝ සම්බ දුක්ඛා පමිච්ඡතු ඒකල සීලං කුසල සම්පන්නය ගෙනලෝ යන ප්‍රසද සේවා පරිවර්ත සත්‍යය ප්‍රාර්ථනා පරිණිවන් සසෙන් ධම්මේ කුසල හේතු පනිස්සේ වේවා අභිවාදන සීලස නිච්ඡං මුද්දා පුතායනෝ තත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පති නීවච අතෝ නිබාන සම්පත්තේ මිනාතේ සමිඤ්ඤතු